සමන්ත චක්කවාලේසු අත්තරච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං පදංතා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සෝවත චුන්ද අත්තනාදන්තු විනීතෝ පරිනිබ්බුතෝ පරං ධමේස්සති විනෙස්සති පරිනිබ්බාපෙස්සති සාදු සාදු සාදු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සුරක්ෂිත කර ගැනීම සඳහා අපි අපේ සිත පිළිබඳව විශාල හැඟීමක් උපදවාගෙන අපේ චිත්තසංතානය සුවපත් කරගෙන සත්‍යවාදීව අපේ සිත දෙස බලමින් ඒ සුවපත් භාවයට බාධා වෙන කරුණු ඉවත් කරගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය භාවිතා කරගන්න ඕනේ. අපේ මනස සකස් කරන්නේ නැතුව ධර්මය අවබෝධය ඇති වෙන විදිහට අපේ මානසිකාරය සකස් කරන්නේ නැතුව අපිට පුළුවන්කමක් නැත්තේ නෑ සියලු දුක් නැති කරගන්නවා කියන කාරණාව सिद्ध කරගන්න. ඉතින් ඒකින්ද අපි හැම වෙලෙම අපේ මනස සකස් කරන වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. මේ විදිහටම අපි අපිට දැනෙන හැඟෙන ආකාරයකට ඉඳීමේ පළක් නැහැ. මොකද අපේ සියලාචිලා මුතුන් මිත්තෝ කොහොම ලැබිච්ච ජීවිතය අපි දන්න තරමින් ඒ අය සාර්ථකව ගත කරලා, ගෙවල් දොරවල් හදලා, දරුවෝ මුණුපුරව හදලා, යුතුයකම් කරලා ඉතින් මැරිලා ගියා. මාත් ඒකමද කරන්න හදන්නේ. මාත් ඒ විදිහටමද? නෑ. මගේ ජීවිතය ඊට වැඩිය උසස් තත්යකට පත් කරගන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතය උසස් කරගන්න වැඩ පිළිවෙල සකස් කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපිට උදව් වෙන බොහෝ උදව් වෙන ධර්ම කරුණු අපි ඒක රාශී කරගන්න ඕනේ. නිවන් මාර්ග දේශනා මාලාවේ අපි නොයෙකුත් සූත්‍ර ධර්ම ආශ්‍රය කරගෙන ධර්මයේ සාකච්ඡා කරන්න එකයි. දැන් අපි දින 10කට වැඩි කාලයක් සල්ලේක සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම කරුණු සාකච්ඡා කරා. අද දවසෙත් අපි බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ අද දවසේ අපිට මේ කරුණ ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. සල්ලේක සූත්‍රය ආශ්‍රයෙන් කෙරෙන සාකච්ඡා කරන දේවල්. කාරණා 44ක් අපේ හිත කර නැගෙන අකුසලයන් 44කට වෙන් කරලා මේ සූත්‍ර ධර්මයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන බව දැන් අපි දන්නවා. ඒ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලය වර්ධනය කරගන්න හැටි පළවෙනියෙන්ම කියලා තිබුණේ දැන් උදාහරණයක් විදිහට හිංසාකාරී අදහස් කෙනෙකුට ඇති වෙනවා නම් මම හිංසාකාරී අදහස් වලින් වැළකීලා ජීවත් වෙනවා කියලා සිහියෙන් වීරයෙන් ඉවසීමෙන් අදිෂ්ඨානයෙන් මේක අයින් කරගන්නවා වැළකීලා ජීවත් වෙනවා කියලා කෙලෙස් අයින් කරගෙන කෙලෙස් වල ඉඩ දෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ කියන එක පළවෙනි ක්‍රමය. ඒ විදිහට අපේ හිත හිංසාකාරී අදහස් වලින් අයින් කරගන්න පුළුවන්. හරිද හිංසාකාරී ක්‍රියාවන් සිද්ධ වෙන්න දෙන්නේ නැතුව හිංසාකාරී වචන කියවෙන්න දෙන්නේ නැතුව මම කිසිම විදිහකින් හිංසාකාරී අදහස් හිංසාකාරීව කටයුතු කරන්නේ නැහැ කොහොමද ඒකට කිව්වා සල්ලේක පරියාය කියලා කොහොමද ඒක කරනවා කියලා කිව්වේ මේ ලෝකේ ඉන්න අනිත් අය හිංසාකාරීව ජීවත් වෙනවා ජීවත් වෙනවා කියලා මම දන්නවා හිංසාකාරීව ජීවත් වෙන අය මේ ලෝකේ ඉන්නවා නේද අනිත් අය අනිත් අය අන් අයට හිංසා කරමින් ජීවත් වෙනවා අපි නම් එහෙම ජීවත් වෙන්නේ නැහැ අපි නම් මම නම් හිංසාකාරීව කෙනෙකුට නේද මම ඊයේත් මතක් කරා පුළුවන් නම් තීරණයක් ගන්න හරිද පුළුවන් නම් තීරණයක් ගන්න මං කිසි කෙනෙකුට කිසිම තත්වයක් යටතේ හිංසාවක් ඇති වෙන විදිහට ජීවත් වෙන්නේ නැහැ කියලා පුළුවන් නම් නේද බලන්න එතනින්ම පුළුවන් අපිට අපේ යහපත් తত্ত্বය උදා කරගන්න හිංසාකාරී බව විතරක් නෙවෙයි මම කිසිම විදිහකින් ප්‍රාණඝාතයක් සිදු කරන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලාම ඉන්නවා කියලා අදත්තාදානයක් සිදු කරන්නේ මේ විදිහට කාරණා 44ක් අපි සාකච්ඡා කරා දීර්ඝ වශයෙන්. මේ දිනට කීපෙම සාකච්ඡා කරා. එතකොට ඒ හැම අකුසලයකටම යට වෙන්නේ නැතුව වාසය කරනවා කියලා. ඉතින් මේ අත්තන්ට පුළුවන් ඒ කාරණා ටික හොයාගන්න. ඒ කාරණා ටික පින්නත් මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ මූල පරියාය වර්ගයේ අටවෙනි සූත්‍රය තමයි සල්ලේක සූත්‍රය. ඉතින් මේ සල්ලේක සූත්‍රය හොයාගත්තාම අපිට ඒ කාරණා ටික හොයාගන්න පුළුවන්කම තියෙනවා. නොයේකුත් අකුසල ධර්මයන් වලින් අපේ හිත වර්ධන උදාහරණයක් විදිහට සට බව නැත්තම් මුක්ත සති ස්වභාවය එහෙම නැත්නම් අප්‍රමාදී බව ඒ වගේම කුසීත බව මේ වගේ එක එක අපි සාකච්ඡා කරා ඒ හැම එකක්ම ඒ අකුසලයන් අපේ සිත්වලයි උපදින්නේ නේද? ඒතර කුසීතභාවයට පත් වෙන්නේ නැතුව මම ආරද්ධ විරියෙන් යුක්තව කටයුතු කරනවා කියලා දැඩි අදිෂ්ඨානයක් අරගෙන ඒ පැත්තෙන් බේරිලා කටයුතු කරන්න ඕනේ. හරිද? ඒක තමයි පළවෙනි පරියාය ධර්මය. දෙවෙනි පරිහාර ධර්මය තමයි මම උත්සාහ කරලා වීර්ය කරලා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා ධර්ම ශ්‍රවණය කරලා භාවනා කරලා මොකද කරන්නේ දැන් ව්‍යාපාදයේ කියන අකුසලයට විරුද්ධව ව්‍යාපාදයේ වෙනදාට උපදින තැන ඒ වෙනුවට මෛත්‍රිය උපදින විදිහට හදා ගන්නවා. අන්න බලන්න කුසලය උත්පාදනය කරගෙන කෙලෙස් යටපත් කරගන්න විදිය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කෙලෙස් යටපත් කරන විදිය මේ කෙලෙස් කියලා කියන්නේ මාව හරි අපහසු ජීවිතයකට පත් කරන දෙයක් තමයි කෙලෙස් කියලා කියන්නේ ඇහෙන් දකින රූප, කනෙන් ඇහෙන ශබ්ද, නාසයෙන් දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස, මනසට දැනෙන ධර්ම ආදී බොහෝ දේවල් හින්දා මාව මුලා වෙලා මාව ඒ පැත්තටම නැතු වෙලා ඉතා අපහසු ජීවිතයකට පත් වෙලා වාසය කරන්න වෙලා තියෙනවා මේ කෙලස් ධර්මයන් හින්දා. මොකද ඉල්ලන හැම වෙලේම නේද? ඉල්ලනවා අපේ හිත මොනවද ඉල්ලන්නේ? බලපු දේම ආය බලන්න කියලා ඉල්ලනවා. අහපු දේම අහන්න කියලා ඉල්ලනවා. විඳපු දේම විඳින්න කියනවා. ඉවරක් නැතුව විඳින්න කියනවා. ඉවරක් නැතුව විඳින්න කියනවා. ඉතින් හැම වෙලේම ඒක ලබා දෙන්න ඕන අපි. ලබා දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඇතුළ ගන්නවා. ඇතුළ රත් වෙනවා. නේද? ඇතුළ පිටුරු ගන්නවා. ඉන්න බෑ. ඉතින් මේ ශරීරයත් අරගෙන ලෝකයේ මිනිස්සු දුවනවා දිවිල්ල ඉවරක් නැතුව දුවනවා කොහෙද දුවන්නේ රූප හොයාගෙන ශබ්ද හොයාගෙන ගන්ධ රස ස්පර්ශයන් ලබා ගන්නද පිස්සු හදනවා වගේ දුවන්නේ අතුල පිච්චෙන හින්දා අතුල දැවෙන හින්දා නේද අන්න ඒ දැවෙන පිච්චෙනකොට මොකද වෙන්නේ ඊර්ෂියාකම් ක්‍රෝධකම් ගුණමකුකම් වෛරීකම් හ්ම් නේද ඒ වගේම ලෝභකම්, මසුරුකම් අපි කතා කරපු ඔක්කොම කෙලෙස් ධර්ම උපදිනවා. ඉතින් මේ උපදින කෙලෙස් ධර්ම වලට කරකියා ගන්න දෙයක් නැතුව ඒ අනුව ඒකුත් ක්‍රියාකාරකම් වලට යනවා. ගහනවා, බනිනවා, මරනවා, කොටනවා, කේලම් කියනවා, පරස වචන කියනවා ඒ කෙලෙස් කෙලස් ක්‍රියාත්මක භාවයටම යනකම් යනකම් කොරන්න දෙයක් නැතුව ඔහේ ඉන්නවා. ඉතින් ඒ ඒ ශරීරය ඒ ඒ විදිහට වැඩ. අන්න ඒ උපදින්නා වූ අකුසලයන් වෙනුවට ඒ තැනදීම ඒ අවස්ථාවේදීම කුසල සිතක් කුසල හැඟීමක් කෙනෙක් තරහින් වයින් වෙලාවේ මට තරහ යනවා නේද මම හැමදාම මතක් කරන්නේ තරහෙන් බයින කෙනා මටයි බයින්නේ එයාගේ සිත සන්තෝෂයෙන්මයි මට තරහෙන් බයින්නේ හරිද ඒක හරිද එයා මට තරහෙන් බයින්නේ එයා තරහා ගිහලා හොඳටම හරිද මූණ හරි පැහැපත් නේද? ඈ යාර කිසි ප්‍රශ්නයක් නැහැ. සන්තෝෂයෙන්මද බයින්නේ? නෑ. එයා තමයි ගොඩක්ම දුක් විඳින්නේ. මාත් එක තරහ ගියේ හින්දා එයා දුක් විඳිනවා. හවුද නැද්ද? දරා ගන්න බැරි තත්යකටපත් වෙලා ඉන්නවා. ඉතින් මට ඇතිරෙන්න ඕන මොකක්ද ඇත්තටම? අනුකම්පාවක් නයි. කරුණාවක් නයි. නේද? හරියට ඒ දිහා හිතුවනම් අපිට අනුකම්පාව කරුණාව ඇති වෙනවා. බලන්න වෙනදට මට ඇති වුණේ එයා බයිනකොට තරහක්. හරිද? එයා බයිනකොට මට වෙනදාට ඇති වුණේ තරහක් දැන් ඇති වෙන්න ඕනේ අනුකම්පාවක් මෛත්‍රියක් ඇති වෙන විදිහට මගේ හිත හදාගත්තා තරහ වෙනකොට මෛත්‍රියක් හැදෙන විදිහට හැදුවා ආන් කුසලයේ උපදිනවා වෙනදා අකුසල් උපදින තැන කුසල් උපදින විදිහට හදාගන්න ඕනේ ඊර්ෂ්‍යාව උපදින තැන මුදිතාව උපදින විදිහට හදාගන්න ඕනේ එක එක එක එක අකුසලයන් උපදින තැන්වල කුසලයන් උපදින විදිහට ශරීර දැක සුභ හැඟීම් උපදිනකොට අසුභ හැඟීම් හැදෙන විදිහට හදාගන්න උදේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා කාමචන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුච්චේ විචිකිච්ඡාව මේ හැම දෙයකටම ප්‍රතිවිරුද්ධව කුසලයන් තියෙනවා. අන්න ඒ කුසලයන් හදාගෙන තමන් සූපද්භාවයට පත් වීමට කියනවා කුසල උත්පාද පරියාය කියලා. කුසල උත්පාද පරියාය කියලා. හරිද? ඒක ක්‍රමයක්. ඒක කරන්න ඕන වැඩක්. නිකන් හරියන්නේ නැහැ. නිකන් හිටියට හරියන්නේ නැහැ. මර පූජා කරාට විතරක් හරියන්නේ නැහැ. පහන් පූජා කරාට විතරක් හරියන්නේ නැහැ. බෝධි පූජා තිබ්බට විතරක් හරියන්නේ නැහැ. වන්දනාව විතරක් ගියාට හරියන්නේ නැහැ. නේද? දන් දුන්නට විතරක් හරියන්නේ නැහැ. එහෙනම් දැනගෙන ඒවා කරන ගමන් Taman දැනගෙන බුදුරජාන් වහන්සේගේ ධර්මය කියන්නේ අපේ හිත හදන වැඩ පිළිවෙලයි. ඒ සඳහා අවශ්‍ය කරන කුමක්ද සිද්ධ කරන්න ඕන කියලා දැනගෙන ඔන්න ඔය කුසලය Tamanගේ හිතේ උත්පාදනය කරගන්න ඕනේ. ඒක අපි සාකච්ඡා කරා. 44කට විරුද්ධ කුසලයන්. ඒ 44ම සාකච්ඡා කරා 44ට විරුද්ධ ප්‍රතිවිරුද්ධ කුසලයන් තමන්ගේ හිතේ උපදින විදිහට තමන්ගේ හිත සකස් කරගන්න ඕනේ. 44ක් වූ අකුසලයන් වලට විරුද්ධව කුසලයන් තමන්ගේ හිතෙන් උපදින විදිහට තමන්ගේ හිත තමන්ගේ මනස සකස් කරගන්න ඕනේ. එතකොට මේ විදිහට මේ විදිහට කරගෙන තමයි මිනිස්සු ඉස්සරහට ගියේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මාර්ගඵල දක්වා ගිය අය ඔය වැඩේ වැඩේ කර කර ගියේ. එහෙම නැතුව මේ නිකන් ඉබේ මේ මල් පූජා කරලා විතරක් එක එක පූජා කරලා විතරක් ප්‍රාර්ථනා කරලා විතරක් මෙතේ බුදුන් දක නිවන් දකින්න ඕන කියලා ප්‍රාර්ථනා කරලා විතරක් ගියාය නැහැ. හරි ප්‍රාර්ථනා කරගෙන බෑ ප්‍රාර්ථනා කරලා විතරක් හරියන්නේ නැහැ. අපි මේ බොහෝ පින්කම් කරලා ප්‍රාර්ථනා කරනවා. ඒ හරියට අපේ තියෙන්නේ අපේ අම්මේ බලන්න ඉපැ ප්‍රාර්ථනා ගොඩ. නේද පිස්සු වගේ හරියන්නේ නැකන් කොහොමද වෙන්නේ කියලා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සාක්ෂාත් කරගන්න කියලා. හ්ම් එතකොට ඒ සාක්ෂාත් කරගත යුතු ධර්මයක් ප්‍රාර්ථනා කරලා ලබා ගන්න පුළුවන් නම් එහෙනම් අපි ඔක්කොම එක තැනකට එකතු වෙලා ලොකු ප්‍රාර්ථනාවක් කරමු නේද ඔක්කොම ලොකු හරිය තැනකට එකතු වෙලා ලොකු පූජාවක් කරලා ඒ ඔක්කොම නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනාවක් කරනවා ඒකෙන් වෙන්නේ නැහැ හරිද ඒ වෙන්නේ මොකෙන්ද අපි ඒකට මඟ පෙන්වීමෙන් ඒක වෙන්නේ නිකන් නිකන් නෙවෙයි වෙන්නේ නේද ඉතින් නමුත් ප්‍රාර්ථනාවත් එක්ක අපිට තියෙන්න ඕන අදිෂ්ඨානයක් පාරමිතාවක් විදිහට වැඩි වෙන්නේ අදිෂ්ඨාන පාරමිතාව මිසක් ප්‍රාර්ථනා පාරමිතාව කියලා එකක් හරහා තියෙනවද? නෑ එහෙම එකක් නෑ. ඉතින් ඒකෙන්ද අපි අපේ අපි තාමත්ම નિවැරදිව කටයුතු කරන්න ඕනේ. ඊළඟට යම් විසම තොටක් තියෙනවා නම් අපහසුයෙන් ගොඩ යන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒකට සම තොටක් තව තියෙනවා නම් හරි විසම නැති තොටක් තියෙනවා නම් යම් විෂම මාර්ගයක් තියෙනවා නම් යම් කිසි ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් නම් ඒකට සම වූ විෂම නැති මාර්ගයක් තියෙනවා නම් ඒ විෂම නැති මාර්ගය භාවිතා කරන එක තමයි හොඳ ඒ වගේ මම ඊයේ සාකච්ඡා කරා ඒක ඒක මතක් කරන්නේ දැන් වලකට වැටෙනවා අපි එතකොට වලකට වැටුනහම දැන් මාර්ගයක් තියෙන්න ඕන ගොඩ එන්න කොහේ හරි තැනක අතරමං වෙනවා. මාර්ගයක් තියෙන්න ඕන පාර හොයාගන්න. නේද? පාර මාර්ගයක් තියෙන්න ඕන අතරමං වෙච්ච තැනින් හරියන්න. ඒ වගේ අපි සැරෙන් සැරේ සැරෙන් සැරේ වලවල් වලට වැටෙනවා. හරිද? හැම වෙලේම වලේ වැටෙනවා අපි. මේ ජීවිතය ගෙවනකොට. ආහාරය දැක්කම වලේ වැටෙනවා. හරි කණ්ඩෝනේ කියලා දැඩි හැඟීමක් ඇති වෙන ලොකු අපහසුකම් ඇති වෙනවා. හරිද? ඊළඟට ආදරය කරන කෙනෙක් මතක් වෙද්දි වලේ වැටෙනවා. දකින්න ඕනේ කියලා හිතෙනවා. හ්ම් ඒ ඒක හරි අපහසුද නැද්ද? නේද? ඒක වලේ වැටීමක් වගේ. ඒක නිකන් ඒක අතරමං වීමක් වගේ. කෙනෙක් කෙනෙක් ලොකුකම් කියනකොට මට මාව වලේ වැටෙනවා. ඇයි? මට සිදෙනවා. මට ලොකුකම් එනවා ඔළුවට. මට ලොකුකම් කියන්න හිතෙනවා. නේද? එතකොට ඒ වගේ ලොකු අපහසුතාවයන් වලට අපිපත් වෙනවා, රත් වෙනවා, දැවෙනවා. නේද? එහෙම ඒ ඒ නොකර ඉන්න බැරි පැත්තකටපත් වෙනවා. ඒක හරියට අපි ලොකු අපහසුතාවයන් වලපත් වෙලා කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙනවා. අසරණ වුණාම පින්නත් මේ ගොඩ යන්න තැනක් තියෙන්න ඕනේ. නේද? කෙනෙක් මට ඊයේ හැන්දෑ බැන්නා. දැන් අද රාත්‍රිය පුරාවට මම ඉන්නේ ලොකු අසරණකමකින්. ඇයි? මට දරා ගන්න බෑ. මම ඉන්නේ කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැති වෙලා තියෙන්නේ මේ වෙන ප්‍රශ්නයක් නෙවෙයි. මගේ ප්‍රශ්නේ. මොකද්ද? මට මෙයා මතක් වෙනවා දත් පූට්ටු වෙනවා <laughs> හිත රිදෙනවා ඉන්න බැරි ඉන්න බැරි ගානට වෙනවා දැන් මට මේකෙන් බේරෙන්න ඕනේ නේද බලන්න අපි ඔක්කොම කරන්නේ ඒක නේද කියලා මට මේකෙන් ගොඩ යන්න ඕනේ මම අමාරු වෙලා ඉන්නේ මේ ගොඩ යාම සඳහා මම මට තේරෙන මට දැනෙන එකම ක්‍රමය තමයි හෙට උදේම බයින් එක නේද හෙට උදේ මේ පැත්තට බැන්නහම ඔන්න හරියනවා ආදරය කරන කෙනෙක් දකින්න ඕනේ කියලා මාව අමාරු වෙනවා මගේ හිත දැන් නේද පිච්චෙනවා දැවෙනවා අපහසුවෙන් ඉන්නවා දැන් දකින්න ඕන දැන් දකින්න ඕන කියලා මට ඒකේ මට මේ දුක විඳගෙන අපහසුතාවය විඳගෙන ඉන්න බෑ මට මේකෙන් ගොඩට යන්න ඕනේ මට මේකෙන් එතර වෙන්න ඕනේ මට මේකෙන් අයින් වෙන්න ඕනේ ඒකට මාර්ගයක් ඕනේ මට වකර ක්‍රමයක් ඕනේ ඒ සඳහා මට තේරෙන එකම ක්‍රමේ කොහොම හරි හොයාගෙන ගිහලා දකින්න එක කතා කරන එක එතකොට හරියනවා එහෙම නේද මම එකයි කෑමක් දැක්කහමත් එහෙමයි නේද? කෑමක් දැකලා මට අහක බලාගෙන එන්න බෑ. හරි. ඉවසගන්න බෑ. හරි. ඒ එතකොට මොකද වෙන්නේ? මාව අමාරු වෙලා ඉන්නේ මේ ලෝකේ. අපි අපි ගැනයි මේ කතා කරන්නේ. ඒ විදිහ අමාරුවක අපි හැමෝම සැරෙන් සැරේ වැටෙනවා. අන්න ඒ වැටුනහම මොකද වෙන්නේ? ඒකෙන් ගොඩ යන්න තියෙන එකම දේ තමයි කොහොම හරි ඒ කෑමෙන් කෑල්ලක් කඩලා දිව උඩ වක් කරලා දාන්න ඕනේ. නේද? දිව උඩට දාපුවාම අන්න හරියනවා. එතකොට ඔන්න සැනසීමෙන් මට ඉන්න පුළුවන්. අපි දන්න එකම මාර්ගය එකම තොටුපළ ඒකද නැද්ද අන්න ඒ මාර්ගය විෂමයි ඒක විෂමයි කියන්නේ ඇයි පින්වත්නි ඉවරක් නැහැ එතනින් වලෙන් යන්තම් ගොඩ එනකොටම ආය විනාඩි දෙක තුනක් යනකොට පැයක් යනකොට ආයේ වලට වැටෙනවද නැද්ද කැමති කෙනාව දැක්කා දැකලා මම යන්තම් හිත ගොඩ ගියා නේද ධන ගතිය අඩු වුණා හැබැයි ආය වෙන් වෙන්න ලැස්ති වෙලා මොකද වෙන්නේ ලොකු ප්‍රශ්නයක් නේද? කෑමක් කාලා ටිකක් වෙලා ඒ වෙලාවට ඇති වුණා ආයෙත් ඉතින් ආයෝන වෙනවා. ඉවරක් නැති මේ ගොඩ ඒමක් නැති විෂම වූ මාර්ගයක් කියන්නේ ඒක. ඒක හැවටීමක් ඇත්තටම. ඒක හරියට නිකන් කුෂ්ඨයක් කසනවා වගේ වැඩක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. කුෂ්ඨයක් ඇතිවෙච්ච කෙනා කසනකොට සැපයි යාට හනිපයක් තියෙනවා. හැබැයි ස්ථිර වෙනවා නෙවෙයි එන්නෙන් වැඩි වෙනවා ඒක. ඒතර යමක් ආශාවෙන් දකින්න දකින්න අහන්න අහන්න බලන්න බලන්න ඒක වැඩි වෙනවා. අන්න බලන්න මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකදී පරික්කමන පරියාය කියලා කියන්නේ. ඔය ඇති වෙන සියලු කෙලෙස් ධර්ම වලින් අයින් වෙන්න, දුරු වෙන්න අර අපි ඇති කරගත්ත කුසලයම භාවිතා කරලා පුළුවන් කියලා. හ්ම්. කුසලයෙන් භාවිතා කරලා පුළුවන්. හරියට තේරෙනවා නම් මම මේ ආහාරය ගැනීමෙන් ලබන්නා වූ යම් සැපයක් තියෙනවාද ඒක ඇති වෙලා නැති වෙලා යන සැප වේදනාවක් කියලා සිහිය පිළිබඳ වේදනාව පිළිබඳ සිහිය තියෙනවා යමෙකුට හිතේ ඇති වෙන ධර්මතාවයන් ආදරය ගැන ආදරයේ ස්වභාවය ගැන සිහිය තියෙනවා හරිද අසිහියෙන් ඉන්න කෙනාට සිහිය තියෙනවා නම් ඉතින් අපි ඔක්කොම කතා කරා දැන් දවස් ගානක් තිස්සේ ඒ අපි බලාපොරොත්තු වෙන ආකාරය දැන් කැමති දේ නොලැබීමෙන් අපිට මේ පීඩාව ඇති වෙලා තියෙනවා නම් අපි කැමති දේ ලං කරගන්න බලනවා. ඒ හිතේ තියෙන කැමැත්ත අයින් කරගත්තොත්. නේද? හිතේ තියෙන කැමැත්ත අයින් කරගත්තොත් කැමති දේ නොලැබීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ ඊර්ෂියාවෙන් පීඩාවට පත් වෙලා ජීවත් වෙනවා වෙනුවට කෙනෙක්ගේ ජීවිතයක දියුණුව දැකලා මට සැප ඇති වෙනවා නෝ ප්‍රබලව මට සතුට ඇති වෙනවා අනේ අනේ කොච්චරද කෙනෙක් හරි හොඳට ජීවත් වෙනවා එක්කෙනෙක් හරි දුකක් නැතුව ජීවත් වෙනවා මොන්න තරම් දෙයක්ද කියලා සතුටක් නැති වෙනවනම් ඒකෙන් අයින් වෙන අයින් වෙන ක්‍රමයක්ද නැද්ද නැත්නම් ඊර්ෂ්‍යාව අයින් කරගන්න මොකද කරන්න ඕන කියලා කියන්න ඕනේ නේද මූණට ගමලා ගහන්න ඕනේ එක එක එක එක ආකාරයට ඒකට හිංසා කරන්න ඕනේ එහෙම කරලානේ හිතේ තියෙන ඊර්ෂ්‍යාව නැති කරගන්න ඔක්කොම දඟලන්න නේද ඔය ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන හැමෝම හරි අපහසුවෙන් ජීවත් වෙන මිනිස්සු ඇයි එයාලගේ හිතේ ඊර්ෂ්‍යාවෙන්ද හරියට රිදිලා ඇතුළේ රිදෙනවා. ඒකෙන් ගොඩ එන්න ක්‍රමයක් නැතුව යලා කියලා කියනවා. හරි. ඉතාලම අසරණ තත්වයක් තියෙන්නේ. ඒකෙන් ගොඩ එන්න ක්‍රමයක් නැතුව එයාලා කොට යනවා එක එක්කෙනා. එයාලා මූණට එක එක කියන අනුන් පද කියනවා. කියලා යන්තම් පොඩ්ඩක් සැනසෙනවා. සැනසීමක් නැහැ. නේද? අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්ත ගමන් අපිට මොකද වෙන්නේ? අර ඉන්සියා කෙනත් එක්ක මට තරහ ඇති වෙන තැන්වල මෛත්‍රිය ඇති වෙනවා. හිංසාකාරී අදහස් ඇති වෙන තැන්වල අහිංසාකාරී අදහසක් තියෙනවා. පින්වත් මේ දර්ශනය තේරෙන්න ඕන අපිට මේක අපේ හිත වෙනස් කරපු තනක්. අපි බලාගෙන හිටිය තනක් නෙවෙයි. මේකට කියනවා පරික්‍රමන පරියාය කියලා. මං හැමදේම ගොඩ යන්න බලන විදිහ වෙන ක්‍රමයක් ගොඩ යන්න තියෙනවා. මට ඇති වෙන අපහසුතා මට ඇති වෙන පීඩනය ඇති කරගන්න වෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමන්ගේ හිත ඊටාම උසස් තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. අකුසලයේ හැමදාම ඇති වෙන්නේ නොමිහිරි විපාක. නමුත් කුසලයෙන් ඇති වෙන්නේ මිහිරි විපාක. හරිද? අකුසල් ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව කුසල් වර්ධනය කරගත්තාම ඒ තරත්තා අපි ඔය කියන විදිහට තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගත්තාම ලෝකේ අනිත්‍යයට ලෝකේ දැනෙන විදිහට නෙවෙයි ඒ තරත්තාට දැනෙන්නේ. එයාට ලෝකේ දැනෙන විදිහ වෙනස්. එයා ලෝකේ ඊටාත්ම සුවදායක ජීවත් වෙන කෙනෙක්. එයා ලෝක පොරයට වැටෙන්නේ නැහැ. පංචකාම සම්පatti පොරේ තිරිසන් සත්තුයි මිනිසුයි එක පොකරට නේද? ඔව් සීනි බෝතලේ බලන්නකො අපිත් සීනි බෝතලේ වහලා තියාගෙන හදන පොඩ්ඩක් කරලා තිබ්බොත් කූඹියකට සිංහලා නේද? අපි ඔක්කොම පොර කනවා. නේද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? ගසලා දාලා, එලවලා දාලා අපේ සීනි ටික ආරක්ෂා කරගන්න බලනවා. නේද? එයාලා කීප දෙනෙක් ජීවිතෙන් වන්දි වෙනවා එතකොට. නේද? එයා එතකොට අපි ඔක්කොමලා එකම දෙයට පොර කනවා. නේද? සීනි බෝතලයටත් අපි ඔක්කොම පොර කනවා. හැම දෙයකටම පොර කනවා. හරිද මේ ලෝකේ සත්වයෝ ආහාරයට තමන් කැමති දෙයට රුචිකත්වය තියෙනකොට පොර කනවා නමුත් එන්න ඒ පොරයට පත්වෙච්ච අයට ගොඩ යන්න වෙන ක්‍රමයක් නැහැ ඒ කට්ටිය පහත් භාවයටයිපත් වෙන්නේ ඔය පොරේ හින්දා බොහෝ තාප්ප ගහලා බොහෝ බොහෝ දේවල් ඒක රාශි කරගත්ත මිනිස්සුන්ව පින්නත් මේ අවසාන කාලය වෙනකොට කවුරුවත් ගණන් ගන්නේ නැතුව යන තත්ත්වයකටපත් වෙනවා. දරුවන්ගෙන් හරි නේද එන්න එන්න ඒවා එකතු කරාට විතරක් මිනිස්සෙක් උසස් භාවයටපත් වෙන්නේ නැහැ. ඉතින් මනස පහත් භාවයටපත් වෙන්නේ. එයාගේ එයාට ශාරීරික අපහසුතාවයන් ඇති වෙන්න ඇති වෙන්න එයා තව කිපෙන්න පටන් ගන්නවා. එයා පිරිහෙන්න පටන් ගන්නවා. දැකලා තියෙනව නේද? ඉතින් අන්න එහෙම නැතුව මානසිකව උසස් තත්ත්වයටපත් වෙන්නටයි මේ වගේ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසල ධර්මයන් වර්ධනය කරගෙන යන්නේ. ඉතින් අන්නේ උසස් මානසිකත්වයක් උත්තරී මානසිකත්වයක් ඇති කර ගැනීමට කියනවා උපරිභාව පරයය කියලා. හරිද? එතකොට එයා ජීවත් වෙනකොට ජීවත් වෙන්නේ ඉහළ කෙනෙකුට හිතන්න බැරි මානසික ස්වභාවයක වෙන අයට තරහ යන තැන්වල මෙයාට මාත්‍රයක්වත් නැහැ. වෙන අය අපහසුයෙන් කරන වැඩ මෙයා පහසුවෙන්ම ඉතා පහසුවෙන් කරන කෙනෙක්. වෙන අය හරියට කලබල වෙන තැන්වල මෙයා හරීම තැම්පත් හරීම සුවදායක වැඩ කරන කෙනෙක්. ඉතින් ඒ වගේ අපිට බලනකොට පේනවා මෙයා උසස් චින්තකයෙක් උසස් චින්තනයකට නතු වෙච්ච කෙනෙක් කියලා. එනත් නේ ඉතින් මේ වැඩේ අපිට ඔක්කොටම කරගන්න පුළුවන් එකක්. අපි හැම කෙනෙකුටම එවැනි මට්ටමකටපත් වෙන්න පුළුවන් අය. ඊළඟට අරුණාවසේ අපි ඒ ටික ඔක්කොම අපි සාකච්ඡා කරා නමුත් වටිනාකමේ කෙලවරක් නැති හින්දා මම නැවත නැවත නැවත නැවත ඔය ටික ආයෙ මතක් කරේ. මොකද මේවා ඔක්කොම අපේ චින්තනය උඩියටි කුරු කරන දේවල් නේද? චින්තනය හැම තැනකම තියෙන අපේ සිත වෙනස් කරන දේවල්. අකුසල් එනකොට අපිට තේරෙන්න ඕනේ මේක මේකෙන් පළවෙනියෙන් අපේ හිතම අපිට පණිවිඩය දෙන්න ඕනේ නෑ මම මේකෙන් අයින් වෙලා ඉන්නවා කියලා. නේද? දෙවෙනියට ඒ ඒ ඒ අකුසල වෙනුවට කුසලයක් උත්පාදනය උත්පාදනය වෙනකට හිතපත් කරනවා. තුන්වෙනියට නේද? ඒකෙන් දුරු සඳහා වෙනත් ප්‍රතිකලක් තියෙන බව දැනගෙන වෙනත් ක්‍රමයක් තියෙන බව දැනගෙන තමන්ගේ හිත සකස් කරගන්න වැඩ පිළිවෙලට යන්න ඕන. හතර වෙනුවට මේකෙන් උසස් භාවයට නේද උසස් භාවයට පත් වෙන්න ඕනේ හේතු වෙනාගේ චින්තනය වෙනස් වෙලා ඒක නා ලෝකයේ අන් අය ඇලෙන තැන්වල ඇලෙන්නේ නැහැ අන් අය ගැටෙන තැන්වල ගැටෙන්නේ නැහැ අන් අය මුලා වෙන තැන්වල මුලා වෙන්නේ අන් අයගේ චින්තනයට වැඩිය බොහෝ වෙනස් චින්තකෙක් බවට පත්ලාට මේ ලෝකයේ දැනෙන හැටි වෙනස් මම කිව්වා නේද අපි එකක් එකක් එකක් ආයෙමදක් කරන්නම්ම අපිට ඊර්ෂ්‍යා කරන අය ගැන අපිට කරුණාවක් ඇති වෙන එක ඇති වෙන තත්ත්වෙට මම අර කියපු විදිහට හිතුවොත් කරුණාවක් ඇති වෙන එක අනුකම්පාවක් ඇති වෙන එක සිද්ධ වෙනවද නැද්ද? නේද? මට දැනෙනවා නම් හොඳම රිදවගෙන ඉන්නේ කියලා. නේද? එයා දුක් විඳින අර්ථය දැනෙනවනේ. පුදුම දුකක් විඳින්නේ කියලා උදේ ඉඳන් හැන්දෑව වෙනකන් නිින්දක්වත් නැහැ කියලා දැනෙනවනේ. නේද? ඒ ඒ දැවිල්ල පිච්චිල්ල අපිට දැනෙන්න ඕනේ. ඒක එයාගේ වැරද්දක් නෙවෙයි. ඊට ඊටත් වැඩි එහාට ගිය මහා මෙනෙහි කළ යුතු නිවැරදි ආකාර බොහෝමයක් ධර්මය තුල තියෙනවා. ඉතින් ඒවා අපි ගවේෂණය කරගන්න ඕනේ. ඊට අවසාන එක පරිනිබ්බාන පරයය කියන එකයි. හරිද? මේකෙදි බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව දෙයක් දේශනා කරනවා. අපි කාටත් ආදර්ශයක් ගන්න පුළුවන් දෙයක් තමයි එතන තියෙන්නේ. මඩේ එරිලා ඉන්න කෙනෙක් උත්සාහ කරනවා මඩේ එරිලා ඉන්න තව කෙනෙක් ගොඩ ගන්නට. එයා මඩේ ඉන්නේ එයා මඩේ උඩගෙන එහා පැත්තේ කෙනා උඩ ගන්න හදනවා. හරියයිද? එහෙම කරන්න කිව්වොත් මොකද වෙන්නේ? දෙන්නම එරෙනවා. දෙන්නම එරෙනවා. ආන් මේ වගේ තමයි තවත් කෙනෙකුව යහපත් කරන්න තවත් කෙනෙකුගේ කෙලෙස් නැති කරන්න නම් ඉස්සෙල්ලා කරන්න ඕනේ මොකක්ද? තමන්ගේ පැත්ත નિවරදි කර ගැනීමයි. තමන්ගේ පැත්ත નિවරදි කර ගැනීමයි. මම අවිහිංසාව ගැන කතා කරන්න යන්නේ මෙයාත් එක්ක. හරිද? දැන් මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ හිංසාකාරී අදහස් වගේත් උඩ පැන පැන උඩ පැන පැන එන ගතියක් තිබ්බා කියන්නේ හිතේ. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයට අනුව කටයුතු කරමින් මගේ අතුලාන්තයෙන් මේ කුසල හැඟීම අකුසලයේ යටකර ගැනීම සඳහා මම ප්‍රායෝගිකව වැඩ කරන්න ඕනද නැද්ද? නේද? ප්‍රායෝගිකව වැඩ කරන්න. වැඩ කරනකොට ඔන්න මට මට පුළුවන් වෙනවා කුසලයේ උපදවා ගන්න. නැත්නම් ඒ ඒ අකුසලයට යට වෙන්නේ නැතුව ජීවත් වෙන්න මම ඉගෙන ගන්නවා. ඒක මම මේ මේ ක්‍රමය තියෙන මනසේ මම ඒක පුහුණු කරා. දැන් අපි කියන්නේ මෙහෙම කියන්නේ ඔය කියන්න බෑ ලේසි. ක්‍රීඩා පුහුණුකාරයෙක් කියන්නේ ක්‍රීඩාව පුහුණු කරන්න යන්නේ පොත් බලපු අයද ක්‍රීඩා කරපු අයද ඉතින් පොත් බලලා පුළුවන් ඕක කරන්නයි පී පිහිනුම් එහෙම පුරුදු කරන්න අපිට බෑද පිහිනුම් පුහුණු කාර්යයකට පිහිනන විදිහ ඔක්කොම ලියලා පොතක ලියලා හරිද නැත්නම් උසස් මේ ඒක ක්‍රීඩා කරපු කෙනෙකුට ඉතින් පොත්වල ලියන්න පුළුවන් මේ විදිහට මේ මේ ඇන්ගල් එක තමයි මේ මේ මේ මේ කෝණයට තමයි පයින්න ඕනේ මේ විදිහට තමයි අත උස්සන්න ඕනේ ඒක කිව්වට hina වෙනවා <laughs> මේ අය එහෙම පුළුවන් එහෙම බෑ නේද? එහෙනම් මූල ධර්මයෙන් විතරක් බෑ. ධර්මයේත් මූල ධර්ම වර්ගයක් තියෙනවා. හරිද? ක්‍රීඩා කරන අය කය පුහුණු කරා වගේම නේද ධර්මයේත් තියෙනවා හිත පුහුණු කරන මූල ධර්ම. මූල ධර්ම ටික තමයි මේ කිව්වේ. හරිද? ඒතර වෙන කෙනෙක්ගේ හිතක් පුහුණු කරන්න මම කියනවා නම් කිය යුතුව වෙන්නේ මම ඒක කරලා පුහුණු කරලාමයි. නැත්තම් දෙන්නම එරෙනවා. දෙන්නම යට යනවා. හරිද? අන්න ඒ අවවාදය මේ සල්ලේක සූත්‍රයේදී අන්තිමේදී තියෙනවා. පරිනිබ්බාණය දක්වා යම් ප්‍රමාණයකට මම යම් ප්‍රමාණයකට මම මගේ හිත මෙල්ල කරාද ඒ මෙල්ල කරන්න මට ප්‍රායෝගිකව ධර්මයේ යොදා ගන්න වෙනවා. එතකොට කරන කෙනාට ඇතරෙන කියන්න පුළුවන් කාට හරි. ඕක ඕනේ නැහැ. පොල් කෙක්කකින් පොල් කඩන්නවත් බෑ. නේද? බලාගෙන කියන කෙනාට හිතෙන්නේ ඒක හරීම අර අර පොල් වලට කොක්ක දාගන්න දඟලනකොට බලාගෙන කෙනාට මොකද හිතෙන්නේ? අප්පෝ තව සුට්ට මං ගත්තනම් මං දන්නවා දාන විදිහ කියලා. නේද? නමුත් අතට ගත්තාම තේරෙන එක තියෙන අපහසුව කොච්චරද කියලා. ඒ වගේ ওই නිකන් ඉන්න අයට හිත පාලනය කරන එක ගැන හොඳට දෙසන්න පුළුවන්. හරි. හැබැයි ඒක ප්‍රායෝගික වෙන්නේ නෑ. තව කෙනෙකුට දැනෙන්නේ නෑ කින්නත්. දැනෙන්නේ නැත්තේ ඇයි? ඒ ඒක ප්‍රායෝගික භාවිතය නැති හින්දා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මඩේ ඉන්න කෙනා ගොඩ යන්න නම් එයා මඩෙන් ගොඩ යන්න ඕනේ. ගොඩ ගිය පමණට තමයි අනිත් කෙනා වැදලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද ඒ අවවාදේ පැහැදිලිව මේ අතන්ට වැඩි හුඟක් ගැලපෙන්නේ කාටද? බය නැතුව කියන්නේ. ඔබ වහන්සේට තමයි. <laughs> එහෙනම් මම බලා ගන්න ඕනේ ඒක. බන කියන කෙනා විදිහට මගේ පැත්තෙන් මම දැඩිව තීරණයකට එන්න වෙනවා. එහෙමනම් අපි අපි මේ පැත්ත තමන්ගේ කුසලයන් වර්ධනය කර ගනිමින් තමයි අන් අයගේ කුසලයන් වර්ධනය කරන්න ගන්න ඕන උත්සාහය තමන්ගේ කුසලයන් වර්ධනය කරගනිමින් ඒක තේරුම නිවන් දැකලා මින්න ඕන කියන එකද නැහැ නැහැ නේද මේ එක එක එක එක මට්ටමට මට පුළුවන් මට්ටම මට පුළුවන් මේ ගානට විතරයි උපදෙස් දෙන්න ඒ මොකද්ද මම පුහුණු කරපු ගාන විතරයි නේද ඒකේ තුඟක් වෙලාවට මම පුහුණු කරපු තැනට බෑ ඊටදී පල්ලහට පුළුවන් වෙන්නේ නේද ඒක හින්දා අපි ඔන්න ඔය විදිහට බුදුජාණන් වහන්සේ දේශනා කරන මේ අවිහිංසාව වර්ධනය කරොත් 44ක් අවිහිංසාව කියන එකේ පළවෙනි එකින්ද මම හැම වෙලෙම අවිහිංසාව කියන එක කියන්නේ එකයින උදාහරණයක් ගන්න වෙන්නේ. හිංසාකාරී අදහස් තමන්ගේ හිත තුළ කයෙන් හෝ වචනයකින් හෝ සිතුවිල්ලකින්වත් මම කෙනෙකුට හිංසාකාරී අදහසකින් කටයුතු කරන්නේ නැහැ කියලා අදිස්ථාණයෙන් හිංසාව යට කරගන්න උත්සාහ කරපු කෙනා ඊට පස්සේ හිංසාව වෙනුවට අවිහිංසාව වර්ධනය කරගෙන අවිහිංසකයෙක් බවට පත්වෙච්ච කෙනා ඊට පස්සේ අවිහිංසාව ඉහළ තැනකට වර්ධනය කරගෙන අර ගැලවෙන්න තොටුපළක් තියෙන්නේ. ඒ ගැලවෙන තොටුපළ හරිම ප්‍රබලයි. හරි මේ බලන්න අවිහිංසාව වර්ධනය කරපු කෙනාට කාමවර්ධය හැසිරීම කරන්න බෑ. ඇයි? මම සම්බන්ධ කරගන්න කෙනාගේ ස්වාමියාට හෝ භාර්යාවට ඊටාම ලොකු රිදීම් ඇති වෙනවා. නේද ඒ හිංසනයට මම කැමති නැහැ අන්න ඒ විදිහට අර බලන්න එතනින් ගැලවෙන්න හැටි නේද ඒ වගේ මම කිව්වා ඒකට පරික්‍රමණ පරියාය කියලා ඉතින් ඒ වගේ ප්‍රබල කරගෙන තමන්ගේ හිත ප්‍රබල කරගෙන වෙනත් තොටුපළකට පත් වෙන පත් වෙන තත්ත්වයට පත් කර පත් කර ගැනීම පත් කර ගන්න කෙනා තමයි එහෙම කරගත්ත කෙනාට තව ඉස්සරහට මේක වර්ධනය කරනකොට පුළුවන්කම තියෙනවා උසස් උපරිභාවයකටපත් වෙන්න උසස් කෙනෙක් බවටපත් වෙන්න ඉහළ තැනකටපත් වෙන්න එක එක එක එක ධ්‍යාන බල ප්‍රථම ධ්‍යාන ဒုတိ ය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන ආදී වශයෙන් නේව සංඥානා සංඥායතන දක්වා වෙනත් එක එක අභිඥා බල පවා ලබා ගන්න මේ ජීවිතය මේ ජීවිතය තේරුම් ගන්න තමන්ගේ මේ ක්‍රියාකාරීත්වය නොතේරි ජීවත් වෙච්ච කෙනාට තමන්ගේ ක්‍රියාකාරීත්වය වැටහෙන්න පටන් ගන්නවා හරිද අපි අපි ගැන දන්නේ නැතුව තමයි ඔක්කොම කරන්නේ. අපි අනිත් දේවල් ගැන ගොඩ හොයනවා. අපි අපි ගැන හොයන්නේ මේ මගේ సంతානය තුළ වේදනාවක් ඇති වෙනවා. ඒ සමහර වේදනා බොහෝම සැපයි. ඒ වේදනාවම හේතු වෙන්න ඇතිවෙච්ච ඒ දේම හින්දා තවත් ටික කාලයකින් මට දුක් ඇති වෙනවා. ඒකම වස්තුව හින්දා එක කාලයකට සැප ඇති වෙනකොට අතර වාරේ එක කාලයකට දුක් ඇති වෙනවා. ඇයි එහෙම වෙන්නේ? නේද? ඇයි මොකවත් අපි අපි ගැන හෙව්වේ නැහැ. මම හැමදාම කියන්නේ කවුරු හරි කෙනෙක් ඉතා සෞම්‍යව අපේ ශරීරය ස්පර්ශ කරොත් ඇති වෙන්නේ සැප වේදනාවද දුක් වේදනාවද? සැප වේදනාවද දුක් වේදනාවද? හොඳයි ස්පර්ශ කරපු කෙනා මත රඳාපවතින්නේ නැද්ද බලන්න. ස්පර්ශ කරේ මං අකමැති කෙනෙක් නා. <laughs> නේද දුක් වේදනාවක් ඒක. එහෙනම් මේ මගේ මේ උපකරණය තුල හැදෙන්නේ සැප වේදනා හැදෙන්න හේතු වෙන සාධක මොනවද? දුක් වේදනා ඇති වෙන්න හේතු මොනවද? ලෝකේ තියෙන හැම එකම ගවේෂණය කරන අපිට ඇයි අපිව ගවේෂණය කරේ නැත්තේ? නේද? අපි අපිව ගවේෂණය කරනකොට අපි අපේ හිත ගවේෂණය කරනකොට මේකෙන් ගැලවෙන මාර්ග උපදවා ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට තියෙනවා ගවේෂණය කරන කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතයට ගත්තහම පින්නත් නේ තමන්ව ගවේෂණය කරගෙන යනකොට තේරෙනවා ඒ ධර්මය මොන තරම්නම් ප්‍රායෝගිකව මේ අතුලාන්තයට යොදා ගන්න පුළුවන්ද කියලා. තමන්ගේ කෙලෙස් නැති කරගන්න යොදා ගන්න පුළුවන්ද කියලා. සනසිල්ලේ ජීවත් වෙන්න හැම ගැටලුවකදීම වෙනත් තොටුපළක් තියෙනවා කියන හැම වෙලේම මතක තියාගන්න ඕනේ. හරි වෙනත් ක්‍රමයක් තියෙනවා. අපි ගැටලු විසඳන්න යන්නේ අපි කැමති දේවල් අපේ ඉස්සරහට ඇඳලා කුදලලා අරගෙන අකමැති දේවල් තල්ලු කරලා. ඒ ක්‍රමය හරි කාර්කසයි ඒක හරි විෂමයි කියලා කිව්වා. හැම වෙලේම මතක තියාගන්න තොටුපළක් තියෙනවා වෙන ක්‍රමයක් තියෙනවා. එහෙනම් ඒ වගේ උසස් චින්තකයෙක් බවට පත් වෙනවා. ඊළඟට මේ අවිහිංසා සංකල්පයම අවිහිංසාව 44මයි හරිද? මේ හිංසාකාරී හැඟීම ආය කවදාකවත් තමන්ගේ සිත තුළ ආය කවදාකවත් ඇතිවන ස්වභාවය පවා නැති කළ දාන්න. ආය කවදාකවත් අන්න ඒ පරයය තමයි පරිනිබ්බාන පරයය. ආය කවදාකවත් එවැනි සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. නෑ කියන එක පරිපූර්ණව Tamanට තේරෙන්න එවැනි සිතුවිලි ඇති වෙන ස්වභාවය පවා නැති වෙන තුරු අර කතා කරපු ආකාරයට හිංසාකාරී අදහස් වෙනට අවහිංසාව ප්‍රාණඝාත වෙනට ප්‍රාණඝාතයෙන් වැළකීමේ අදහස අදත්තාදානය වෙනුවට අදත්තාදානයෙන් වැළකීමේ අදහස කාමයේ වර්ධව හැසිරීම වෙනුවට එකෙන් වැළකීමේ අදහස මුසාවාද වෙනකොට ඒක ඒකෙන් සුණවාචා පරසවාචා සම්පප්පලාපා ආදී වෙනුවට ඒවා ඒ ඔක්කොම ඇති වෙන්නේ අපේ හිතේ ඒවට ඇලීම ඇති වෙන්නේ අපේ හිතේ නේද උපදූප කී කියන්න ඕන කියලා හිතෙන්නේ අපේ හිතට තීන මිද්දේ ඇති වෙන්නේ අපේ හිතේ උද්දච්ච කුක්කුච්ච ඇති වෙන්නේ අපේ හිතේ විචිකිච්ඡාව ඇති වෙන්නේ අපේ හිතේ දැඩි ලෝභය ඇති වෙන්නේ දැඩි දේශය ඇති වෙන්නේ සට බව ඇති වෙන්නේ මසුරු බව ඇති වෙන්නේ ගුණමකුකම් ඇති වෙන්නේ අනුන් රවටන බව ඇති වෙන්නේ අප්‍රමාදී බව ඇති වෙන්නේ අල්පසුත බව ඇති වෙන්නේ මේ වගේ බොහෝ අපි කතා කරපු හැම කාරණාවක්ම කුසීත බව ඇති වෙන්නේ ඒ තමන්ගේ දෘෂ්ටීන් අයින් කරගන්න බැරි මට්ටමකට ඒ වගේම ඇලි ඇලි ඇලි ඇලි ඉන්න තත්ත්වයකටපත් වෙන ඔකෝ අපේ సంతానගතව ඇතිවන්නා වූ අකුසලයක්. ඔය වගේ අකුසලයන් 44ක් ගැන සඳහන් කරන්නේ. ඒතකොට මේ හැම එකකින්ම අයින් අදිස්ථාණයෙන් අයින් වෙලා Tamanට නැවත කවදාකවත් එවැනි අකුසලයක් ඇති නොවන තත්ත්වයකටම අපේ సంతානෙ පත් කරගන්න පුළුවන්. හරිද? ඒක ඒක තමයි කියන්නේ පරිනිබ්බාන පරයාය කියලා. ඒ කෙලෙස් සම්පූර්ණයෙන් අයින් වෙන තත්වයකට යනකම්ම අර උස්සගත්ත මම ඔකට කිව්වේ මං මං ඉන්නේ මහා ව්‍යසන තියෙන පොඩි පොඩි පළතුරු අරම්මණක් හැදෙනවා තමයි. නොයේකුත් ව්‍යසන තියෙන නොයේකුත් නපුරු සත්තු ඉන්න භයානක කැලේක අතරමං වෙලා ඉන්නේ කියලා මට දැනුණා. හරිද? දැනුනොත් ව්‍යසනකාරී තැනක ඉන්නේ කියලා දැනුනොත් ඒ දැනිච්ච කෙනා ඉස්සෙල්ලාම කල්පනා කරනවා මම මේකේ ගැලවෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ගැලවෙන්න මාර්ගයක් හොයනවා. ඊට පස්සේ මාර්ගයේ ක්‍රියාත්මක භාවයට යනවා. ඊට පස්සේ තොටුපළට යනවා. නේද? මේකෙන් එහා පැත්තේ ගොඩ බිමටම නේද පීනලා පීනලා එහා පැත්තට යනවා වාගේ මේ ගැලවෙන්න ඕනේ ගැලවෙන ක්‍රමෙද හිමින් සරේ මේ අකුසල පොදියෙන් 44ක් වූ අකුසලයන් අපේ సంతානයේ උපදින මේ අකුසල පොදියෙන් හිමීන් උස්සා තිබුණ පළවෙනි පරයය තමයි සල්ලක පරයය කියලා අපි කතා කරේ. ඒ කියන්නේ ඒකට මම අදිෂ්ඨානයෙන් දැඩි අදිෂ්ඨානයකින් ඉන්නවා. ඊට පස්සේ ඒකට ප්‍රතිවිරුද්ධ දේවල් වගා කිරීමක්. නේද? අපි ළඟ තියෙන ඉඩමේ නොයේකුත් වැඩක් නැති දේවල් නම් හැදිලා තිබ්බේ. ඒවා ඔක්කොම උදුරු ගාලා දාලා නේද? අවශ්‍ය කරන ඵලයක් ලැබෙන බීජ රෝපණය කරනවා වගේ කුසල උත්පාද පරයය. ඉතින් අස්සන වේලා ගන්න දක්වාම තමයි ඔය පරියාය ධර්ම පහක් කොට දේශනා කරේ. ඉතින් මේ පරියාය ධර්මයන් පහක් කොට දේශනා කරේ පරිනිබ්බාන පරියාය කියන්නේ ආය අර වල්පල ඇති වෙන්නේ නැති වෙන්නම සම්පූර්ණයෙන් බීජ බීජ මූලයේම නැති වෙලා දැම්මා. ඉතින් උත්තරී මනුස්ස ධර්මයන් ආදී ඇති කරගනිමින් අපිට එවැනි ඒ සාන්ත වූ උතුම් වූ සබ්බ සංඛාර සමත කියලා කියන සියලු සංස්කාරයන්ගෙන් තොර වූ ඒ උතුම් தත්වයටපත් වෙන වැඩපිළිවෙල ආරම්භ කරන්න. මේ හුඟක් අය ධර්ම කරුණු සාකච්ඡා කර කර හිටියට බණ ඇහුවට වැඩපිළිවෙල පටන් ගන්න නැහැ. හරිද? වැඩපිළිවෙල පටන් ගත්ත අය ප්‍රමාදී වෙන්නේ නැහැ. ඒකම ඇතිනේ. එකක් හරි පටන් ගන්නකො. නේද? අප්‍රමාදය ප්‍රමාදය වෙනුවට අප්‍රමාදය. කුසීතකම වෙනුවට ආරද්ධ විරිය. එතකොට දැන් අපි මොකද කරන්න ඕන? මේ 44 පාඩම් කරගන්න ඕනේ. හරිද? මේ 44ම පාඩම් කරගෙන තමන්ගේ හිතට ඒක අරගෙන මොකද කරන්නේ? මේ 44 හතරටම ඉඩ දෙන්නේ නැතුව ජීවත් වෙනවා කියලා ඒ පරියාය පටන් ගන්නද? ඒක ක්‍රියාත්මක භාවයට ගියොත් මොකද කරන්න ඕන? ආය අදිෂ්ඨාන කරගන්නවා ආය අදිෂ්ඨාන කරගන්නවා හරිද අදිෂ්ඨාන කර කර කර කර මේ 44ටම ඉඩ දෙන්නේ නැතුව කොහොම හරි ජීවත් වෙන්න එක සතියක් දෙකක් ඉන්නකොට තේරෙයි මේකෙදි ඉතින් අපිට අපහසුතාවයන් තියෙනවා අකුසලයෙන් අයින් වෙන්න ගියාම අමාරුද නැද්ද හරි දෙනවා හරියට සිදෙනවා හරිද ඒක තමයි තියෙන ප්‍රශ්නේ හරි දැන් උදේ 8 වෙනකම් බුදියගෙන ඉන්න කෙනෙකුට පාන්දර 4 විතර කතා කරාම හරියට සිදෙනවා එහෙම පුරුදු වෙලා ඉන්නකර කතා කරපුවාම එයාට හැම වෙලෙම හරහා දාන්න හරහා දාන්න මේක හරහා දාන්න කියලා හිතෙනවා. ඇත්තටම එයාට හරි අමාරු නැගිට්ටහම. නේද? මේක මතක තියාගන්න හොඳට. එතකොට දෙවෙනි දවසෙත් කතා කරලා නැගිටලා තියෙනවා. තුන්වෙනි දවසෙත් කතා කරලා නැගිටලා තියෙනවා. හතරවෙනි දවසෙත් කතා කරලා නැගිටලා තියෙනවා. මොකද වෙන්නේ? අමාරු. අඩු වෙනවා ටික ටික. අන්තිමට මොකද වෙන්නේ? මේ ඉබේම නැගිටිනවා. අර අමාරුකම් තිබිලා තියෙන්නේ හිතේ තියෙන යමක් හේතු වෙන්නේ නේද? නේද? එහෙනම් ඒක සැබෑ අමාරුකම් නෙවෙයි. ඒ වගේ මේ අකුසල වලින් මිදලා ඉඳ ගියාම හරි අමාරුකම් තියෙනවා. හරිද? ඒ අමාරුකම් දරාගෙන ඉන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ දරා ගන්නකොට හැම වෙලෙම අපිට අදහසක් තියෙනවනේ මේක නැති කරන්නයි මම මේ දරාගත්තේ. මේක නැති කරන්නයි මම දරාගත්තේ. අද හැමදාම දරුවෝ දකින්න නැතුව ඉන්න බැරි අම්මා මොකද කරන්න ඕන? දවසක් කර දවසක් දකින්න පුරුදු වෙන්න ඕනේ. සතියට සැරයක් දකින්න පුරුදු වෙන්න ඕනේ. නේද? නැත්තම් ඇයි මැරෙන්න ගියහම මොකද වෙන්නේ? ආ නැත්තම් මැරෙන්න ගියහම හරි. නේද? ආයෙ උපදිනව කොහේ හරි තැනක. ඉතින් ඒ වගේ හැම අකුසලයක් ගැනම තමන් කල්පනා කරන්න ඕනේ. තමන්ගේ උපදින මේක කරන්න සත්‍යවාදීව තමන්ගේ හිත දිහා 40 සකර ආකාරයකින් කුස අකුසල එනවද කියලා බලන්න ඕනේ. බල බල බල බල අකුසල් ඇවිල්ලා තමන් පෙරදෙන හැම වෙලාවෙම මොකද කරන්න ඕන? ආය ආය ආය ආය ආය ආය සංවර වෙන්න ඕනේ සංවර වෙන ක්‍රම හොයාගන්න ඕනේ හොයාගෙන ධර්මයේ තුලින් පෝෂණය වෙවි පෝෂණය වෙවි ඔන්න කොහොම හරි සල්ලේක පරයායෙන් උඩට එන්න ඕනේ හරිද ඉස්සෙල්ලා ඊට පස්සේ බලනවා එහෙම හරියන්නේ නැහැ දැන් ඉතින් දත් මිටි කාගෙනම ඉඳලා හරියන්නේ නැහැ මෙහෙම හැමදාම ඉඳලා හරියන්නේ නැහැ වෙනදා තරහ ඇති වෙච්ච තැන්වල මෛත්‍රිය ඇති වෙන විදිහට හදනවා සම්පූර්ණ අර ලස්සන උපමාවක් තියෙන බුදුදන්වා දේශනා කරු කළු කැත ලොකු කොටයක් අරගෙන ඇවිල්ලා කැලේ තියෙන නේද? ඒකේ අනවශ්‍ය තැන් ටික අයින් කරලා අවශ්‍ය තැන් ටික ඉස්මතු කරලා නේද? කැටයමක් හදනවා වාගේ දක්ෂ වඩුවෙක් අපේ හිතේ අනවශ්‍ය ක්‍රියාකාරීත්වය අයින් කරලා අවශ්‍ය දේවල් වර්ධනය කර ගැනීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපිට කරන්න පුළුවන්. මේ ධර්මයේ තරම් පින්වත්නි, ඊතා සියුම්ව, ඊතාම සියුම්ව අපේ අකුසල මාත්‍රයකටවත් ඉඩ දෙන්නේ නැතුව ජීවත් වෙන්න සියලු කුසල් වර්ධනය කරගන්න හිතේ ක්‍රමවේදය පිළිබඳ හේතුවත් එක්කම මේ අකුසලයේ ඇති වෙන්න හේතුව මෙන්න අකුසලේ නැති කරන හේතුව මෙන්න නැති කිරීම කියලා පුංචි පුංචි තැනකින්වත් අඩුපාඩුවක් නැතුව මේ හිත සකස් කරලා උසස්ම උසස් තත්ත්වයකට මේ පීඩිත තත්ත්වයෙන් අයින් වෙලා ඊටාම ඉහළ මානසිකත්වයකට ගන්න අවශ්‍ය කරන සියලු දේ ධර්මය තුළ තියෙන බව සල්ලේක පරයය සල්ලේක සූත්‍රයේ ආශ්‍රයෙන් හොඳටම තේරෙනවා නේද අවසාන වශයෙන් මම මෙහෙම මතක් කරොත් මේ චුට්ටුවත් අපිට කවදාකවත් තේරුන්නේ ඔය අනිත් කොට ගැන කියන්නේ මම අපි ඔක්කොම කරන්නේ සන්තෝෂයෙන්ද ජීවිතේ නේද හැමදේම කරලා අපේ හිත සතුටු කරගන්න තමයි ඔය හරියට මහන්සි වෙන්නේ නේද රූප බලා, ශබ්දාසා, ගන්ධ රස ස්පර්ශයන් මම කැමති දේවල් එකතු කර කර ඒ කැමති දේවල් ළඟ තියාගෙන ලොකු උත්සාහයක් ගන්න මෙහි මෙහි සතුටෙන් තියාගන්න. නේද? ඒකින්ද බාහිර ලෝකයක් එක්ක බාහිර ලෝකයේ සමහර දේවල් ඉදිරියේම දනින් වැටෙන්න ඕනේ. අනේ මගේ පේනමානේ ඉන්න නේද? මට නපුරු කටන කියන්න එපා. හරිද? මට ඒ මොකද මේ හිත සතුටු කරගන්න මට ක්‍රමයක් නැතුව මම නේද ලොකු අමාරුවක් වැටෙනවා. හ්ම් ලොකු අමාරුවක් වෙනවා. දරුවෝ දකින්න තු වෙන්න බෑ කියනවා. අරව නැතුව ඉන්න බෑ, මෙව නැතුව ඉන්න බෑ කියලා හිත සතුටු කරගන්න බොහෝ දේවල් ඕන වෙනවා. මේ කිසිම කිසි දෙයක් නැතුව හිතේ සතුට උපදවා ගන්න පුළුවන් වෙනත් කොටක් තියෙනවනේ. ඒත් සතුටෙන්ද නැද්ද? හැබැයි ඒ සතුට අර වගේ විසම සතුටක් නෙවෙයි. මම හැමදාම කියන අපිට ලැබිලා තියෙන මහා කාර්කස රළු හරි පීඩාකාරී සතුටක් ලැබිලා තියෙන මේ ජීවිතවල බලන්න. නේද? යමක් දකින්න ඕනේ කියලා හිතෙච්ච වෙලාවෙ ඉඳන් සතුටුයිද දුකයිද? දුකයි නේද පීඩිතයි පීඩණයෙන් දුකෙන් වාසය කරමින් ඒ ඒ කැමති දේ හොයාගෙන යන්න ඕනේ ගිහිල්ලා කැමති දේ ළඟ හැඳුලෙමින් ඉන්න පුළුවන්ද බෑ හැඳුලෙමින් ඉන්න ගියොත් මොකද වෙන්නේ මොකද දුක කැමති අයගෙනුත් නොයෙකුත් විකාර විකාර නේද ප්‍රශ්න ඇති වෙනවා නැති වෙනකොට කැමැත්ත හිටියද ළඟ ඉන්නකොට ඉන්නත් බෑ. අර ඒක කිව්ව හර්ගසයි එක කියලා. එතන බොහෝම කැමති කෙනෙක් හොයාගෙන ගියා කියන පළවෙනි වචනේ ඇති ආවේ අපරාධ කියලා හිතෙන්නේ. නේද? එතකොට එහෙම එකක් තමයි මේකේ තියෙන පොඩ්ඩක් තම දුක් ඇති වෙන ස්වභාවයක් තියෙන්නේ. ඊළඟට හා එහෙම උනේ නැහැ කියන්නකෝ. දැන් හරවලා එද්දි තිබ්බට වැඩිය දුක් වැඩි වෙනවා කියන්නේ. ඒක අපිට මේ ලැබිලා තියෙන දායාදයක් විදිහට ලැබිලා තියෙන මේ ලෝකය දුක් සකස් කරන ලෝකයක්. හරිද? අන්න ඒකෙන් අත මිදලා තමන්ගේ අතුලාන්තේ දෝර ගලාගෙන යන උල්පතකින් ගලන වතුර වගේ මේ ශරීරයේ තෙමිච්ච නැති තැනක් ශරීරයට දැනිච්ච නැති තැනක් නෑ මේ සතුට කියලා හිතෙන තරමටම අතුලාන්තයෙන් උපදින ප්‍රීතියක් අතුලාන්තයෙන් උපදින හැම වෙලෙම ප්‍රබෝධමත් වාසය කරන්න පුළුවන් හැම නිමේෂයකම පැල්ලෑයි වගේ සතුටකින් කටයුතු කරන්න පුළුවන් අතුලෙන් සතුට උත්පාදනය කරගන්න පුළුවන්කම තියෙනවා ධර්මය තුළ ওই විදිහට හික්මන කෙනෙකුට. ඉතින් එයාට ඒකට බාහිර වෙන මොකුත් ඕනද? බාහිරින් වෙන මොකක්වත් අවශ්‍යතාවයක් නැහැ. ඒක අපිට අහුුනේ නැහැ. හරිද අපිට අහුුනේ මොකද්ද? අපිට අහුනතොට මොකක්ද? ඇහැට රූප පෙන්වන්නද, කනට ශබ්ද අස්සන්නද කියලා ඉතින් අපි ඉවරක් නැතුව බෙර ගහනවා වගේ නේද? බෙරේ ගහනකොට විතරයි ශබ්දය ඇහෙන්නේ. ඒ ශබ්ද හැදෙන්නේ. ඒ වගේ මේ කම්බරේට නේද ඕන ශබ්ද දාන්න ඕනේ. ඇහැට පෙන්වන්න ඕනේ. ඉතින් ඉවරක් නැතුව එකම දේ කර කර කර කර කර කර දැඩි මහන්සියක් හරියට වැඩ. මොකද එච්චර වැඩ විවේකයක් ඇත්තෙම නෑ. මොකද ඇයි? මේ මේව පෙන්වන්න. මේ හිත සංසවා ගන්න. නේද? ඉතින් ඒ වගේ නැතුව ඇතුළෙන්ම සතුට උපදවන ක්‍රමවේදයකට ක්‍රමවේදයක් ධර්මය තුලින් අපිට හම්බෙලා තියෙනවා. අන්න ඒ හම්බෙලා තියෙන ක්‍රමය භාවිතයට ගන්න ඕනේ. මේ ධර්මය ගැන අපිට එහෙම වටිනාකමක් දැනෙන්න ඕනේ පින්නන්නේ. මම මේ ධර්මය තුල හික්මෙන්න ඕනේ. මේ ධර්මය තුල හික්මීමෙන් ඇලෙන්න මට වෙනත් ක්‍රමයක් ඇත්තේ නැහැ. ආන් එහෙම ශ්‍රද්ධාවක් උපදින්න ඕනේ. අපිට මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට තවත් මේ ධර්මයේ ගවේෂණය කරනකොට අපිට හොඳට දැනෙන්න ඕනේ කොහොමද කොහොමද දැනෙන්න ඕනේ මට වෙනත් සරණක් පිටා නෑ ධර්මයේ තරණ පිටාරින් මේකෙන් විතරයි මට මේ මේ ධර්මයට ප්‍රවේශ වෙනවා කියන්නේ තමන්ගේ මේ බාධා වෙන කාරණාවක් මම කියන්නේ නැහැ. ඔකට ඇතුළට එන්න හදනකොට ඔහොම හිතනකොටම අයියෝ අපේ ගිහි ජීවිතේත් නැති වෙයි, සාමාන්‍ය ජීවිතේත් නැති වෙයි නේද? එහෙමද? නෑ සාමාන්‍ය ජීවිතේ ඉඳගෙන ධර්මානුකූලව ඉතා සුවදායක ජීවිතයක් ගත කරන්නේ වැඩියෙන්ම සුවදායක ජීවිතයක් ගත කරන්නේ ධර්මයෙන් පෝෂණය වෙච්ච අය. අනිත් පැයට මොකද වෙන්නේ? හිතේනේවා බෝ වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වේ කෙනෙක් ලොකුකම් කියනකොට මෙයාට ලොකුකම එනවා. කෙනෙකුට තරහ යනකොට මෙයාට තරහ යනවා. ඉතින් අනිත් අය හින්ද හරියට විඳවනවා. මේ ලෝකේ ලැබිච්ච ලෝකේ සැප විඳ ගන්න බෑ. ලැබිච්ච ලෝකේ සැප විඳ ගන්න අපිට පුළුවන් කමක් නැහැ. ලෝක රසය මම හැමදාම කියන ලෝකේ රස විඳින්න බෑ. රස විඳින්න බැරුව එයා නේද මේ කොහේදෝ තියෙන වැඩගන්මකටම නැති දේවල් හින්දා දුක් විඳිනවා. හරි. ඒකින්ද දෙවරක් තුන්වරක් නෙමෙයි දසදහස් වාරයක් සිටිය යුතු තත්ත්වයක් මම මේ අපි මේ සාකච්ඡා කරන්නේ. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා තියෙන වෙලාවේ හිත හිත සතුටෙන්ම ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් හම්බලා තියෙනවා. හිතේ කෙලෙස් නිවා ගන්න ක්‍රමවේද හම්බලා තියෙනවා. ඉතින් ඇයි ගවේෂණය කරන්නේ නැත්තේ? මල් කෝටියක් පූජා කරන්නක හරියයිද කියලා බලන්න ඔය ප්‍රශ්නේ. පහන් කෝටියක් පූජා කරන්නක ඔය ප්‍රශ්නේ හරියයිද බලන්න. නේද? ඒ කියන්නේ පූජා කරන්න එපා කියලාද? ඔන්න ඔය ධර්මය දැනিলা ඒ දැනිච්ච ශ්‍රද්ධාවෙන් එක මලක් පූජා කරන්න ඒක මහා ආනිසංසයි. හරිද? බුදුරජාන් වහන්සේ ගැන ಗುಣ දැන ධර්මය ගැන ಗುಣ දැන මහා සංඝරත්නය ගැන ಗುಣ දැන තමන්ගේ කටයුතු සම්පාදනය කරගෙන යම් පූජාවක් කරනවාද ඒ නිවැරදි චින්තනයෙන් ඒක මහත්ඵල මහාන් සංස වෙනවා. ඉතින් ඒකින්ද නියම ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ, නියම පූජාවන් සිද්ධ කරන්න ඕනේ. මේක කවුරුත් කරන්නම් වාලේ ඔහේ කරන්නේ නැතුව තමන්ගේ ප්‍රතිපත්ති ඉස්සරහට ගන්න ඕනේ. ඉතින් මේ වගේ වටිනා ධර්ම අපිට කොච්චර කාලයක් තියෙද කියන්න බෑ. සල්ලේක සල්ලේක සූත්‍රය කියලා කියන්නේ අන්තිමට සඳහන් වෙනවා මේ සල්ලේක පරයය මහා සාගරය වගේ ගැඹුරුයි කියලා. ඇයි ගැඹුරු? අපේ මේ හිතවල තියෙන සියලු සිතුවිලි નિවැරදි කරන වැඩපිළිවෙලක් තමයි ඒක තුල තියෙන්නේ. ඒ මුළු සූත්‍රයේම තියෙන පරයය බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම අවබෝධයෙන් දැකලා අපි මේ උඩින් උඩින් මං කිව්වා මරගාතේ වගේ දඟලනවා. එහෙනම් මේ වගේ සූත්‍ර අරගෙන නේද? ඒවා කොච්චර ගැඹුරුද කියලා අපිට වැටහෙන්නේ නැහැ. නමුත් අපිට වැටහෙන එක මාත්‍රයක් තියෙනවා ඒක අපිට මහසાગරය වගේ වටිනවා. නේද? මහසાગරය වගේ නේද? මහා මේරු පර්වතය ළඟ තියෙන පුංචි දිවිලි බිඳුවක් වගේ තමයි අපි අපිට ලැබිලා තියෙන ධර්මය. ඉතින් අපිට ඒක මහා සාගරයක් වගේ වටින්නේ මහා මහා මේරු පර්වතයක් වගේ ඒ චූටි දෝදි බින්දුව අපිට මහා මේරු පර්වතයක් වගේ වටින්නේ අපේ ජීවිතයට ජීවිතය ගලවා ගන්න එක එක ධර්ම කරුණක් හරි ඇති. ඉතින් ඒකින්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ඊටා නිවැරදි කඩයිමක් වෙන්නනවා. ඉතින් අපිට මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ දුර්ලභ මනුස්ස ජීවිතයක් නේද? අය වැරදුනොත් වැරදුනාමයි. ගොඩාක්ම අඩුයි මම හැමදාම මතක් කරන්නේ වලකට වැටුණා තනියම කැලේ යනකොට නැත්නම් පාරක යනකොට කවුරුවත් දන්නේ නැති ප්‍රදේශයක යනකොට මම වලකට වැටුණා දැන් මොකද කරන්නේ කාටවත් පණිවිඩයක් දෙන්න විදිහක් නැත්තා මං අසරණද නැද්ද නේද කොරකියා ගන්න දෙයක් නැත වෙනවා ඒකෙම මැරෙන්නයි වෙන්නේ ඒකෙම දුක් විඳින්න වෙනවා ඒ වගේ තමයි අපිට මේ ජීවිතේ වැරදිලා තිරසන් ජීවිතයක් වගේ තැනකට වැටුණොත් කවුරුත් පිට වෙන්න දෙයක් නැහැ අපි මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න වෙනවා. කතා කරගන්න බෑ. කියා ගන්න බෑ. ඉල්ලීම් දිනා ගන්න බෑ. හ්ම් අහුවෙච්ච අහුවෙච්ච තැන ප්‍රයෝජන ගන්නවා. ලොකු සතාගෙන් පීඩාව තියෙනවා. ඉතින් තනියම නිහඬව දරාගෙන গুপ্তව ඔය තිරසංගත සත්තුන්ගේ సంతාන මොන තරම් දුක කායික මානසික දුකක් විඳිනවද ඒවා ගැඹුරු গুপ্তව හිර වෙලා ඉතින් ඒ වගේ තැනකටපත් වෙන්න තියෙන ඉඩකඩ අයින් කරන්න අපේ సంతానගත සියලු අකුසලයන් පිළිබඳ දේශනා කරපු සියලු කුසලයන් පිළිබඳ දේශනා කරපු සංදි පහකින් කාරණා 44කින් දේශනා කරපු සල්ලේක සූත්‍රය හොඳින් ගවේෂණය කරන්න කියලා මම මේ කට්ටියට ආරාධනා කරනවා. අපි මේ කරගුවේ හඳුන්වා දීමක් විතරයි මෙන්න මේ වගේ වැඩ පිළිවෙලක් තියෙනවා කියලා. ඒ එවැනි කටයුතු සිද්ධ කරමින් තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මගේ ජීවිත සුරක්ෂිතය සඳහා සසර ජීවිතය සුරක්ෂිතභාවය සඳහායි කියලා හිතෙන්න ඕනේ හැම වෙලේම හිතන්න ඕනේ. මේක පූජාවන් ලෞකික දේවල් සඳහා විතරක් නෙවෙයි ඉන් එහාට ගිය විශාල ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහායි ධර්මය. මේක ගවේෂණය කරන්න. මේ අනිත් දේවල් හොයනවා වගේම මේක ගැන මේක තමයි ජීවිතයේ හෙවිය යුතු පළවෙනිම කාරණාව. ඉතින් ඒ සඳහා අපිට මඟ පෙන්වන්න මේ නිවස වලට වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරපැත්තන්ට මේ ධර්මය ශ්‍රවණය කරන්ද තමන්ගේ නිවසට මේ ධර්මය රැගෙන එන්න දායකත්ව දරුවේ මේ මේ මැදිරියේ වාසය කරන පිරිස. ඉතින් මේ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු. සිත්වල යම්කිසි කුසලයක් ජනිත වුණාද ඒ කුසලයක් ජනිත වෙච්ච වාරයක් වාරයක් ගානේ ශ්‍රද්ධාවක් පහළ වුණාද ඒ ශ්‍රද්ධාවක් ඇතිවෙච්ච වාරයක් වාරයක් ගානේ දායකත්වයෙන් දල්පු මේ පින්වන්ත පිරිසට උතුම් ධර්මාවබෝධයෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සිද්ධ කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති